අන්තිම හුස්ම පොද පිට කරනවා කියලා අපි සැහැල්ලු වෙලා ඒ ස්වභාවයටපත් වෙනකොට ඒක කොහොමද අපි ඒක ඒ ස්වභාවය තුළ දැනෙන්නේ කියන එක පොඩ්ඩක් ආරණාසි පැහැදිලි කරලා දෙන්න. දැන් ඔය අන්තිම හුස්ම බිඳුව කියනකොට මේ අන්තිම හුස්ම බිඳුව කියන කමඨහන වෙනයි අන්තිම හුස්ම බිඳුව කියනකොට අර කාලක්‍රියා කරනකොට ඒ එන ආරම්භණය වෙනයි ආරම්භන දෙකක් එතකොට කවටහනක් විදිහට ගත්තාම මේ මොහොත මේ මොහොත පමණයි කියනකොට මේ මොහොතෙන් පස්සේ ඇත්තටම අපිට කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක අපිට මොකක්වත් ඒක ගන්නෙ කමටහනක් විදිහට කියනකොට එතනදී දැන් අපි අපේ හිත විසිරෙනවා අපේ හිතට එක එක මොන හරි දෙයක් නිසා හිත විසිරීමකට ලක් වෙනවා කියලා එතකොට අපිට යම්කිසි ඉතිරෙනවා කියන්නේ යම්කිසි ආසාවක් මොන හරි ඇලීමක් මොකක් හරි ගැටීමක් යමක් අපිට දැනෙනවා නම් ඒ මොහොතේ ඒ ඇති වෙන ආයතනවල ඒ ස්වභාවය ඒ ගැටීමේ ස්වභාවය නැත්නම් ඇලීමේ ස්වභාවය සමනය වෙනවා මේ සත්‍ය එක මොහොතක් මෙනෙහි වෙනවා නම් සත්‍ය කුමක්ද මේ හුස්ම ටික මේ මොහොතේ යනවා නම් මේ සියල්ල එතනින් අවසానයි එහෙමනම් අපිට කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අපි ගත්තොත් විජේ කුමාරතුංග කොච්චර කොහම වුණත් හුස්ම ටික ගියාට පස්සේ කතාව ඉවරයි. ඒතර ගාමිණී පොන්සේකා කොච්චර හොඳ නළුවෙක් වුණත් හුස්ම ටික ගියාට පස්සේ කතාව ඉවරයි. අද ප්‍රසිද්ධ චරිත දිහා බලනකොට අපිට පේනවා ඒ සේරම ඒ අතීතයේ මොහොතේ ඒ ඒ ඉන්නකොට ස්වභාවය නෙමෙයි හුස්ම ටික ගියාට පස්සේ එතනින් ඒක ඉවරයි. කතා කරන දෙයක් ඉතුරු වෙලා නැහැ. එහෙනම් අපේ කතාවත් එහෙමයි. මේ ලෝකේ මේ වෙනකන් ඉපදුණු කොයිතරම්ද ජනගහනේ ඒ සෑම මනුස්ස වර්ගයාගේම ඒ ඒ කතාව එතනින් ඉවර වෙනවා. එතකොට තේරෙනවා ඇත්තටම මේ ගස් කොළන් පවා මේ හැදුනට කොච්චර රූස ගස් වුණත් බිමට වැටිලා පොළවට පස් වෙලා යනවා. එතකොට මහ පොළවේ පස් සමාන. එතකොට අපිට තේරෙනවා මේකේ කිසිම දෙයක පැවැත්මක් නැහැ. ඇත්තටම පැවැත්ම ගැන කතා කිරීමම ඇත්තටම ධර්මයත් එක්ක බලනකොට ඇත්තටම ඒක ධර්මයට බැලුවොත් එහෙම ඒක තේරුමක් නැහැ. ධර්මයේ තුලම තියෙන්නේ අනාත්ම ධර්මයක්. එතකොට මේ අනාත්ම ධර්මයේ තුල අපිට පවතින දෙයක් පැවැත්මක් ගැන කතා කරන්න ඉඩක් ඉතුරු වෙලා නැහැ. එතකොට මෙතන කෙනෙක් පුජ්‍යලයකුත් නැතිකොට ඇත්තම පේන දේවල් වලත් එහෙම තේන්න පුළුවන්. අපි දැන් මෙතන මේ මොහොතේ අපිට යමක් හිතෙනවා නම් ඒ පැවැත්මක් අදහසක් තියෙන. හැබැයි මේ මොහොතේ අපි එකට දැනුනොත් අපිට මෙතන හුස්ම ගියොත් මේක මෙතනින් ඉවරයි නේද කියලා. මෙතනින් කතාවක් නැහැ නේ කියන එක. එතකොට අපිට ওই පැවැත්ම නිසා මතුවන ප්‍රපංච මඤ්ඤණා එක එක අනුයන්ජන එක එක අපිට මේ හැදෙන විතක්ක තේරම නිෂ්ප්‍රභා වෙන්න එතරම් හේතු වෙනවා. මොකද හේතුව මේ මොහොතේම මේ මොහොතෙන් එහාට මෙතන අපි දැන් අපි දැන් මේක මෙනෙහි වෙන්නේ නැති ගොඩක් අයට මැරෙනවා කියලා හිතන්නේ කියලා අපි සම්මුතිය තුළ කතා කරන මේ මිනිස්සුන්ට මැරෙනවා කියලා තේරෙන්නේ නැහැ. මේ මිනිස්සුත් කවදා හරි මැරෙනවා කියලා හිතන්නේ මේක මෙහෙම නෙමෙයිනේ මේ මිනිස්සයා මේ ගැන මේක මීට වැඩිය ටිකක් හිතලා කරන්න ඕනනේ කියලා. ඒතකොට අපි සාමාන්‍ය සම්මුතිය තුළ කතා කරන්නේ නොමරන මිනිස්සු වගේ වැඩ කරනවා කියන්නේ තණ්හාවෙන් බදාගෙන කාටවත් නොදී කටයුතු කරන අර අධික තණ්හාවේ ස්වභාවයටයි. ඒතර එතන මමත්වයේ ඉන්නවා තියනවා කියන විශාල ආවේගයක් ගොඩ නැගිලයි. එතකොට මේ මාන්නේ තමයි මේක. එතකොට මේ සාමාන්‍ය පෘථග්ජන ස්වභාවයේ එතකොට ආර්ය භූමියේ ආර්යයන් වහන්සේලා විදිහට එහෙම නැත්නම් ආර්ය භූ අරියනන් දස්සාවේ කියන තැනේදී අපිට එහෙම නාම රූප කතාවක් නැහැ. අපිට එහෙම පැවැත්මක කතාවකුත් නැහැ. එහෙමනම් අපි අනාත්ම ධර්මය අවබෝධ කරලා තියෙන්නේ. මොන අපි දන්නෝ මෙතන ශබ්ද වර්ණ වල මේ ආයතන වල එහා කතාවක් අපිට හම් වෙන්නේ නැහැ කියලා. ඒකට ඉතින් අපිට හරි සැහැල්ලුවක් තමයි දැනෙන්න ඕනේ. අපේ සැහැල්ලුව නොදැනෙනවා අපේ පොඩක් මෙනෙහි වෙන්න ඕනේ. ඒකට අපිට තේරෙනවා මේ හුස්ම ටික ගියා. ගියොත් නිකමට අපි ඒක කමටහනක් විදියට අරමු නිකම් මෙනෙහි කරොත් මොකද වෙන්නේ මානසිකාරයක් කර. ඇත්තටම අපිට දැනෙන ගන්නවා කිසිම තේරුමක් නැහැ කියලා මේ කිසිම දෙයක්. කිසිම ඒකට කිසිම දෙයකට කම්පනයක් වෙන හේතු නැති වෙනවා. මේක හොඳ කමටහනක්. අපි ආර්යයන් වහන්සේ නිතරම නිතරම මේ කමටහන තුළ කටයුතු කරන බව අපි නිතරම කියනවා දෙයක්. එතකොට අපේ ස්වභාවයයි ඒ ස්වභාවය ඒ ස්වභාවය හැම මොහොතේම ප්‍රභාස්වර සිත අවදි වෙන හේතු වෙන ස්වභාවය. දෙකක් ගොඩක් අයට ගැලපෙන්නේ නැති වෙන්නත් පුළුවන්. මේක ඇතුලේ තාම ඊටාම සියුම් තව පැතිකඩයන් විශාල ප්‍රමාණයක් තියෙනවා ගැඹුරු පැත්තක්. ඉතින් ඒක තුළ විශාල යහපතක් හැම පැත්තෙම සිද්ධ වෙනවා. ඇත්තම කිව්වොත් සත්‍යයට අවදි වීමක් සිද්ධ වෙනවා. සත්‍යයට අවදි වෙනවා කියන්නේ නිර්මලව අර අවර්ණ ජලය වගේ හැම දෙයකම ස්වභාවය මතුවලා ප්‍රභාස්වර ස්වභාවයකින් ඒ දියා දැකීමේ හැකියාව. ඒ සත්තානම් විසුද්ධියයි කියන තැන ඒ ඇත්තටම තියෙන ස්වභාවය. ඒ ස්වභාවයට මතුවෙන්න ඉඩ දෙන්න පොඩ්ඩක් අර පොඩ්ඩක් අර අර කමඨහනක් විදිහට කර්මස්ථානයක් විදිහට ඒක සිහි වෙනවා කියන්නේ විශාල දෙයක් සිද්ධ වෙනවා. ඉතින් ඒක හැමෝටම කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අභ්‍යන්තරයෙන් මතුවෙනවා නම් මේක තව විදිහකින් මරණානුස්සතිය වැඩුවා කියන්න පුළුවන් කාට හරි. නමුත් එතනදී මරණය කියන සංඥාවක් තියාගෙන ආත්මයක් තියාගෙන මේ එහෙම කතාවක් නෙමෙයි. මේ ආර්යයන් වහන්සේ විසින්ම ගොඩනගාගත්ත කර්මස්ථානය. ඒ කර්මස්ථානය තියෙන්නේ මේ මොහොත හුස්ම යනවා කියන එකමයි. මේ මොහොතේ හුස්ම යනවා කියලා කර්මස්ථාන. ඒ කර්මස්ථානයේ සිතට එනකොටම අපි කොමකටද කලබල වෙන්නේ? අපි කොමකටද කොමකටද විසිරෙන්නේ? මේක තව කෙනෙකුට කියන්න පුළුවන්. යමෙක් කලබල වෙලා ඉන්න වෙලාවක ඔබ පොඩ්ඩක් ඔබට කර්මස්ථානයක් දෙන්න. ඔබ පොඩ්ඩක් බලන්න ඒක කටයුතු කළා. හැම මොහොතෙම ඔබට එහෙම දැනෙනවා නම් කලබල වෙන වෙලාවක් ඔබ හිතන්න මේ අන්තිම හුස්ම බින්දුව කියලා. ඒක මෙනේ වුණොත් ඔබට දැනේ ඉන් එහාට මුකුත් කතාවක් නැහැනේ. ඔබ තව ටිකක් ඒක හොඳින් මෙනෙහි වෙයි ඔබට. එහෙම අරමුණ එනකොට ඒ ඒක ඒක කර්මස්ථානයක් වෙන්නේ ඒ ආරම්මනේ මානසිකරෝති කියන තැනයි තියෙන්නේ. එතන සවිතක්ක සවිචාර සමාධියක් උපදිනවා. ඒ සමාධිය විදර්ශනා සමාධිය. ඒක තුල අර ආත්ම සංඥාවක් බැස ගන්නෑ. දෙයක් කියලා බැස ගන්නෑ. දෙයක් කරගෙන ඉන්නේ නැහැ. අන්නේ තුල මිදීමේ ස්වභාවයක් මතුවෙනවා. ඒ මිදීමේ ස්වභාවයේ මතුවෙන්නේ අර මේ අන්තිම හුස්ම බින්දුව කියන කර්මස්ථානයේ තුලයි. ඒ කර්මස්ථානය අප විසින්ම මේක මේක අපිට අපි අපිට මේක මේ අපි අපි විසින්ම ගොඩනගාගෙන මේ අන්තිම හුස්ම බින්දුවයි කියන මෙනෙහි කිරීමක් තුල අපිට යම් කිසි යම් කිසි අර දීර්ඝ කාලයක් තිස්සේ මේ ආපු මඟ තුල අපි හදාගත්ත දෙයක්. ඒක තුළ අපිට විශාල සහනයක් ලැබිලා තියෙනවා. විශාල උදව්වක් වෙලා තියෙනවා. මේ නිතරම පිරිසිදු කරගන්න අභ්‍යන්තරයෙන් නැගී එන අර අනුශයන් යටපත් වෙන්නත් ඒ අනුශයන් සම්පූර්ණයෙන්ම දිය වී යන්නටත් ඒ හේතු වෙලා තියෙනවා. ඒ තුළ අපගේ අධ්‍යාත්මික දියුණුවට මඟ සැලසීලා තියෙනවා. ඒ නිසා තමයි මෑණින් වහන්සේට අපි කිව්වේ මිට අවස්ථා කීපකදීම කිව්වා මේ අන්තිම හුස්ම බිඳුව විදිහට දකින්න කියලා. එතකොට ඔය එකක්වත් ගැටලු වෙන්නේ නැහැ කියලා. ඕනම කරදරයකදී ප්‍රශ්නයකදී හිත විසිරෙන තැනකදී අනුශේ වශයෙන් එනවනම් අර අර පරිඋත්ථාන වෙලා එනවනම් වීතික්‍රම වලට එන අවස්ථාව වෙන්නේ නැහැ. අර අර කර්මස්ථානෙට සිත ගත්ත ගමන් සියල්ල නිෂ්ප්‍රභා වෙලා යනවා. මේ අන්තිම උසුන් බිඳුව නම් ඉන් එහාට අපිට කම්පණය වෙන හේතු නැහැ. අන්න ඒ නිසා. ඒක පොඩ්ඩක් සිහි වෙනවට මරණානුස්සතිය වැඩුවා සමානයි. නමුත් මේ කර්මස්ථානයක් විදිහට අපි විසින්ම අපිටම ඒ මේ අන්තිම උසුමින්ද කියන ස්වභාවයෙන් තමයි මේක අපි ගත්ත ස්වභාවය. ඒක මෑණින්හන්සටත් සුදුසුයි. ඒ වගේම මෑණින්හන්සහන එක ප්‍රශ්නේ තමයි මේ මේ මේ කාලක්‍රියා කරන තැනේදීත් ඒ ස්වභාවයේ නේද ඒ කර්මස්ථානයේම නේද ගත්තේ කියන එක. ඔව් ඒක ඇත්ත. හැබැයි එතන කර්මස්ථානයක් විදිහට නෙමෙයි. එතන මේ අන්තිම හුස්ම බිඳුව කියන එක සත්‍ය වශයෙන්ම ගත්ත තැනක්. එතන Tamanට දැනෙනවා ඊට කලින් අභ්‍යන්තරයෙන් එනවා අර හසු වෙලා සිහියට නුවරට යෝනිසෝ මනසිකාරයට හසු වෙනවා. ඒ තමයි ඥානෙට හසු වෙනවා මේ අන්තිම මොහොත කියන එක. ඒක සත්‍ය වශයෙන්ම හසු වෙන අවස්ථාවක් වෙනවා. ඒ අවස්ථාවට oh එනකොට ඥාණයෙන් මේක අභ්‍යන්තරයෙන්ම මතුවෙන මේ මේ කාය කර්කජ කය ශරීර කෝඩුව මුත කලාබරේ පවතින්නේ නැති බව. මෙතනින් එහාට මේ සමට විසර දෙයක් වෙන්න පුළුවන්. හානියක් වෙන්න පුළුවන්. සමහරට මේ මොහොතේම අන්තිම හුස්ම යන මොහොත වෙන්න පුළුවන්. ඒ මොහොතේ පෙරපසු නොවි කාලයකට ඉඩක් නැති තරම්. ඒ ෂණේම අර කර්මස්ථානයේ නිසාද කොහෙද අපිට නිතරම ආපු දෙයක් තියෙනවා. එවැනි අවස්ථාවල මේ අන්තිම හුස්ම බින්දුව කියන එක සත්‍ය වශයෙන්ම දැනෙන ස්වභාවකින් ආවා. ඒ ආපු අවස්ථාව අපි මීට කලින් දේශනාවල හෙළි කළා. එතකොට ඒ ඒ අවස්ථාවේ નિરાයාසයෙන්ම අපි දැකපු දෙයක් තියෙනවා කාලක්‍රියා කරන අර ක්‍රියාවලිය. ඒ හිතේ කොතනද අර සිත පිහිටන තැන ඒ සිතේ ස්වභාවය මොකද්ද? අපේ තියේ අරහත් ස්වභාවය නම් ඒ ඒ ස්වභාවය තුළ අර අර එන්නේ පල්ලෙහාට බැසගෙන අර අසඤ්ඤ සාරයෙන් අකිඤ්ඤායතන විඤ්ඤාණායතන ආකාසඤ්ඤායතන ඒ ස්වභාවයෙන් එන්නේ අර වේදනා සංඥා ස්වභාවය දැනෙන ස්වභාවය ඒ ස්වභාවයෙන් අර සුඛ ස්වභාවයේ ප්‍රීති ස්වභාවයේ ඒක අර විතක්ක ස්වභාවය තුළ මේ අන්තිම උස්ප බිඳුවයි කියලා හිතන ස්වභාවය දැනෙන ස්වභාවය විතක්ක ස්වභාවය මේ දැන් අන්තිම මේ මේ මේ මොතේ උස්ම යනවා කියන එක අන්න විතක්ක ස්වභාවයට මේනවා හැබැයි මේක වෙන කාලයක් නැහැ ගහක් උඩ ඉඳන් අර බිමට වැටෙන මිනිස්සයා අතු ගොඩාක් පසු වෙලා වැටෙන්නේ නමුත් එයාට උඩ ඉඳන් බිමට වැටෙන එක විතරයි එයාට පේන්නේ නමුත් අර අතරමැද තියෙන අතු ටික තමයි අර අර තමන් ඉන්න තන අනුව තමයි මේක තීරණය වෙන්නේ. කෙනෙක් ඉන්න පුළුවන් ධ්‍යාන මට්ටමක කෙනෙක් ඉන්න පුළුවන් අර අනිමිත්ත සමාධි ස්වභාවයක ඒ යෝගාචර දියුණු ස්වභාවයක් නෙත් කෙනෙක් ඉන්න පුළුවන් කාලක්‍රියා කරන්න බෑ අර මේ පෘථග්ජන භූමිය. ඒකට හේතුව පෘථග්ජන භූමියට මරණයක් තියෙනවා. ඒ නිසා පෘථග්ජන භූමිය කෙනෙක් කෙලින්ම දකින්නේ මේ මේ මර මැරෙනවා කියලා. ඒතොර එයාට උප්පත්තියක් තියෙනවා. ඒතොර කාලක්‍රියා කරන්න පුළුවන් වෙන්නේ අර අර නාම රූප පරිච්ඡේදයට ගිය කෙනෙකුට පමණයි. ඒ අසඤ්ඤතලයේ ඉන්න කෙනෙකුට. ඒ නිසා තමයි අපි ওই කාලක්‍රියා කරන හැමතැනදීම කියන්නේ ආකා මේ අපේ කියන්නේ නසඤ්ඤානා සංඥා සංඥාව නොදැනෙන ස්වභාවකින් පටන් ගන්න කාලක්‍රියා කිරීම. ඒකට හේතුව අර ඥාණයට හසු වෙනවා 100ට හසු වෙනවා උස්ම යන බව. ඒතකොට මෙතන ආත්ම කතා මුකුත් දැනෙන්නේ නැති නිසා අතනින් එනවා අර අකිඤ්ඤායතන විඥානායතන ආකාස සංඥායතන අර වේදනා සංඥා ස්වභාවයට එතනින් එනවා සුඛ ස්වභාවයට ප්‍රීති ස්වභාවයට එතනින් එනවා විතක්ක ස්වභාවය. ওই ධානය ටික ආකාසායතන ධානයේ විඥානං ආඥායතන ධානය විඥානං අතන ධානය අර ආකාසායතන ධානය නැසන නසඤ්ඤත් කියන තැන ඉඳන් හතරවෙනි ධාන පව කරගෙන අර හතරවෙනි ධාන මට්ටමට ඇවිල්ලා තුන්වෙනි ධානට ඇවිල්ලා දෙවෙනි ධානට ඇවිල්ලා පළවෙනි ධානට ඇවිල්ලා අර අර මේක විතක්ක ස්වභාවය තමයි මේ සිතුවිල්ල දැනෙන එක. මේ මේ කියන්නේ අරමුණ දැනෙන එක. එතකොට ඒකෙන් තමයි නැවතත් ආපස්සට එනවා මේ දැන් අන්තිම හුස්ම බින්දුව කියලා හිතනකොට මේ ටික වෙලා ඉවරයි. ඒක කාලයක් නැති තරම් හිතනකොට වෙලා ඉවරයි. එතකොට අන්තිම හුස්ම බින්දුව කියලා හිතනකොට ඇවිල්ලා තියෙන සිතුවිල්ලට ඒ කියන්නේ ඉන්නේ විතක්ක විතර ස්වභාවයේ. එතකොට ආයේ ඒ ෂණයම ආපස්සට යනවා. ඒ කියන්නේ අන්තිම හුස්ම බින්දුවෙන් 100ට එනවා. 100ට එනකොටම ඒ ෂණයම දැනෙන්න ගන්නේ සංඥා වේදනා නිරෝධ ස්වභාවය. අර ප්‍රීති සුඛ ඒකාග්‍රතා ඒක පසු කරගෙන ආභාවක්වත් ඒ කියන්නේ පසු කරගෙන තමයි මෙතනට එන්නේ. අර ඒකත් පහු කරගෙන අසන්තලයට එනවා. ඇත්තම කිව්වොත් සංඥා නොදැන ස්වභාවයට මේ අන්තිම උසවින්දය කියනකොටම සංඥාව නොදැන ස්වභාවයට ඇවිල්ලා උසවින්දුවට ඉඩ සැලසෙන එකකුත් සිද්ධ වෙනවා. මේ කාලක්‍රියා කරන ආකාරය. ඒතොර එතන තමයි හුස්ම යන්නේ. අතරම නිමිති සකස් වීමක් ඒ තුළ ඇත්තටම අපිට ප්‍රායෝගික අධ්‍යක්ීමක් මේ එලි කරන්නේ සිද්ධ වෙන්නේ නැහැ. මේක අවස්ථා කීපයකදීම අපි පුහුණු වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට අධ්‍යක්ීලක් තියෙනවා. ආ ඒක මේ මොක මුලින් ඇත්තටම අපි අපි නිකන් නිකන් කරපු එකක් පුහුණුවක් වගේ. නමුත් පස්සේ මේක අපිට සිද්ධිය සිද්ධ වෙන තැනේදී ප්‍රත්‍යක්ෂයි දැන් මේක වෙනවා කියන්නේ. මේක හොඳටම අපි දැන් දන්නවා. සාමාන්‍ය රහතන් වහන්සේ නමක් අනිවාර්යයෙන්ම කාලක්‍රියා කරන්න දන්නවා. ඒක කියන්න ඕනේ නැහැ කවුරු. උන්වහන්සේ කාලක්‍රියා කරන්නේ. මේක අපිට සමාජගත වෙලා තියෙන එක එක එක එක්කෙනා කියන ධර්මයේ ගැන ප්‍රායෝගික නැති ප්‍රත්‍යක්ෂතාවයක් නැති ඔය හිත හිත කියවන ඒවා අපිට අදාළ නැහැ. අපි පිරිසිදු ධර්මයේ හෙලි කරන්න ඕනේ. අපි ප්‍රත්‍යක්ෂ ධර්මයන් ලෝකෙට හෙලි කරන්නේ. ඔබට මේක ප්‍රත්‍යක්ෂ වෙනවා. කවුරුන් හෝ ඒවා මේ ආසන කෙනෙක් ඉන්නවනම් ඔබ ඇත්තටම නිහතමානීව මේ මඟ කටයුතු කරන්න ඔබේ උත්තරීතර ස්වභාවය වාදකින්න ලැබේවි. මේක සිද්ධ වෙනවා. දැන් ගොඩක් අය දිනුනොත් එයාට මේක වැටහෙනවා. ඉතින් එහෙමනම් කමඨාණක් විදියට මේ අන්තිම හුස්ම බිඳුවයි කියන වගේමයි කාලක්‍රියා කරන මොහොතෙත් මේ අන්තිම හුස්ම බිඳුවයි කියන සංඥාව මත වෙන එක. හොඳයි එමනම් මේ නිනස මේකයි කර්මස්ථානයක් විදියට පැහැදිලි කරන්න ඕනේ. ඒ වගේම කාලක්‍රියා කරනකොටත් ඒකම තමයි එන්නේ කියන එක කියන අවශ්‍යතාවය තියෙනවා. හොඳමයි එහෙනම්.